ඌ නිලධාරීන් එක තමයි සාකච්ඡා කරලා මේ අයවැය හදලා තිබුණේ. ඒ නිලධාරීන් හිටියේ කාගේ සාක්කුවේද කියලා ගැටලුවකුත් තියෙනවා. ඒ නිසා අපි පැහැදිලිවම ආණ්ඩුවක් විදියට අපි ආණ්ඩුව ගෙනාවා නම් ආණ්ඩුව ආරක්ෂා කරගෙන කටයුතු කරන්න අපි පත් කරපු අමාත්‍යවරුන් දැනගත යුතුයි. අපි ගත්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හරින්න හැකියාවක් නැහැ. 14 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ලංකාවේ සියලුම පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වෙනවා.